ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ගීතයක මధుරතාව ගීතතාව සොයා විමසීම ඉතා වැදගත්. එය රස වේදිතයක් බවට පත්වෙනවා. ගීතයක අර්ථය ආකෘතිය අප හද තුල නංවන්නේ චමත්කාරයක්. අපි ඉරිදා සංග්‍රහය අරඹන්නේ ඔබට එම බලාපොරොත්තු ඉටු කර දීමේ අරමුණින්. පාතර පංචාලි චිත්‍රපටය මට මතක් වෙනවා. සත්‍යජිත් රායි මහා කලාකරුවාගේ පළමුවැනි නිර්මාණයයි ඒ. එහිදී අපු තම සහෝදරියත් සමග මේ ඉඩෝර කාලේ අහස දිහා බලන් ඉන්නකොට එකිනෙක වැහි බින්දු වැටෙනවා බෙන්ගාලයට. ඒ වෙලාවේදී ඔවුන් නටනටා ඒ වැස්සේ තෙමෙන අපූර්ව හරිම ආසාවෙන් බලන් ඉන්න පුළුවන්. අතුල සෝමසිරි මේ කලාකරුවා පහුගිය දිනක අපාතරින් වෙන් වුණා. අතුල සෝමසිරි සංගීතඥයෙක් වගේම ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහු විසින් සංගීතවත් කරන ලද ගීතයක් සුනිල් සරත් පෙරේරා මේ රචකයාගේ නිර්මාණයක් ඔහුම ගායනා කරනවා. කවුද? අතුල සෝමසිරි සහ පිරිස. අපි සවන් දෙමු එම ගීතයට. Thank you. වටිනවා නලකුමරුන් ආරංචිය ගමක කියනවා ගමක කියනවා සම්මත දං කුතු දං කුතු නාද නඟනවා නචදං කුතුලං කුතුනාද නගනවා විලවට කරගෙන මැදියන් විලවට කරගෙන මැදියන් සින්දු කියනවා සින්දු කියනවා අස්සේ අසුණු වදිනවා බින්දු බින්දු පොද වැස්ස වහිනවා ඇලෙදුල ගංගා උතුරා යනවා මුරදිය පෙන මුතු සිනා නඟනවා මුරදිය පෙන මුතු සිනා නඟනවා වැහි කුමරිය වලා කුලෙන් බිමට බසිනවා මල කුමරුන් ආරංචිය ගමක කියනවා ගමක කියනවා සම්මත දං කුතු දං කුතු නාද නඟනවා සම්මත දං කුතු දං කුතු නාද නඟනවා දිනවට කරගෙන වැඩියන් පියවත කරගෙන මැදියන් සිඳු කියනවා සිඳු කියනවා සුවඳකින් අද පුබුදිනවා සිසිල් කුලඟ ඇඟ වට දැවටෙනවා දක්ෂිත තරිකිත අදට නැටෙනවා කස්කුතුණයි දෙත අවුරුදු වෙනවා කස්කුතුණයි දෙත අවුරුදු වෙනවා රැහි කුමරිය වලා තුලෙන් හිමට බසිනවා කුමරුන් ආරංචිය ගමක කියනවා ගමක කියනවා පෙදම් කුසුදම් කුතු නාද නංගනවා අන්නතදම් කුසුදම් කුතු නාද නංගනවා දිලවත කරගෙන මැදියන් දිලවත කරගෙන මැදියන් සිංදු කියනවා සිංදු කියනවා දිලවත කරගෙන මැදියන් සිංදු කියනවා සිංදු කියනවා යට කරගෙන මැදියන් කියනවා කියනවා යට කරගෙන මැදියන් ස්වභාව ධර්මයට සමීපව විසීම ශාන්ති නිකේතනයේ ආශ්‍රම ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය විය. ඍතුවද හැම දෙයක් කෙරෙහිම බලපෑවේ මීට අනුකූලව විය යුතුය. අප පැමිණෙන විට ග්‍රීෂ්ම ඍතුවේ අවසාන භාගය විය. ස්වභාව ධර්මය මෙන් මිනිසයාද සැඩ හිරු රශ්මියෙන් තැවි මලානික වී ඇත්තේය. සති දෙකක් තුනක් ගත වූ තැන වර්ෂා කාලය ආරම්භ විය. මේ වනාහි මේඝ ගර්ජනාවද විද්‍යුත් පාතනය පෙරටු කොට පැමිණෙන්නේ ප්‍රകൃතිය යලි ප්‍රාණවත් වූ කල නිදි කියා වැටෙමින් සිටි මිනිසයාද අවදි වූයේය ආශ්‍රමයද රුග්ගමු තුරුලියන්ගේ නාදයෙන් ඒක නින්නාද විය හතර පස් දවසක් නොකඩවා ධාරානිපාත වර්ෂාව වැටුනි දූවිලි සංසිඳුනි තෙත පොළව මත ඇක්මෙන විට යටිපතුල් සිහිල් සුවයක් විඳි. මෙසේ ලියන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. පින් ඇති සරසවි වරමක් දෙන්නේ තමන්ගේ ආත්ම කතනය ජීවිත කතා පොතේ ඔහු එසේ සටහන් තබන්නේ ඉන්දියාවේ බෙන්ගාලේ අත්දැකීම් පිළිබඳව. ඒ සියල්ල අතරින් ගලාගෙන යන ආදරය ඊට වැදගත්. රෝහණ සිරිවර්ධන මේ ගායන ශිල්පියා විසින් ගායන ලද ඩයිමන්ඩ් පෙරේරා කලාකරුවා සංගීතවේදියාගේ නිර්මාණයක්. ඔහුගේ තනුව ඩයිමන්ඩ් පෙරේරා යනු গিitar වාදකයෙක්. ඔහු වන්නිදුලියේදී වෙනත් චිත්‍රාගාරවලදී අප දැකලා තිබෙනවා গিitarය වාදනය කරන අපූර්ව. මේ ගීතය රචනා කළේ කිත්සිරි නිමල් ශාන්ත මේ රෝහණ සිරිවර්ධන. Thank you. ඔබේ සිත් යහනේ காட்ட believe. වහන්සේට පුදන මල් සුවඳ මල් ඒ වගේම වර්ණවත් මල් දෙවි දේවතාවුන් වහන්සේලාටත් එසේම සුවඳ මල් වර්ණවත් මල් පූජා කරනවා ග්‍රහ දෝෂවලට බලි අරිනකොට විවිධ පාට වර්ග මේ පාට වර්ගයන්ගෙන් යුක්ත මල් හොයනවා. සෙනසුරුට නිල් පාට යනාදී වශයෙන්. අනෙකුත් සංස්කෘතීන් වල රෝමානු කතෝලික කිතුණු සංස්කෘතියේ මල් ඊටාම ලස්සනට දේවස්ථානවල පවත්වනවා අලංකාරයට ප්‍රදර්ශනය කරනවා මල් වෙනම සංස්කෘතියක් ලයනල් අල්ගම මේ සංගීතවේදියා විසින් තනුවක් නිර්මාණය කර දුන්නා ඩාල්ටන් අල්විස් කලාකරුවාගේ ගී පදමාලාවකට එම ගීතය ගායනා කළේ ෆීලික්ස් ඇන්ටන් කලාකරුවා සංගීතවේදියා, ගායන ශිල්පියා. මේ ගීතය මල් පිළිබඳ ගීතයක්. අද සිඹින මල් මල් මල් සිඹින මල් අද සිඹින මල් මල් මල් සිඹින මල් සිහින මල් මල් මල් සිහින මල් හද සිහින පිපි මල් පැතුම් මල් මට අඳුනි මල් පැතුම් මල් මහා දුක් පිපි මල් පැතුම් මල් මට අඳුනි මල් පැතුම් මල් ජීවිතය පුරා කම් කටළු දුක් වේදනාවන් පවතිනවා රෝගාබාධ පවතිනවා මිනිස්සුන්ට කන්න නැහැ ලෝකේ වතුර නැහැ බොන්න. විලි වහගන්න ඇඳුම් නැහැ. රක්ෂාවල් නැහැ. ලෝකයේම ප්‍රශ්න රාශියක් තිබෙන වෙලාවක්. ලංකාවේ ඒ බඳු ප්‍රශ්න තිබෙනවා. හැම රටකම පාලකයන් උත්සාහ කරනවා මිනිස්සුන්ව ජීවත් කරමින් එම රට දියුණු කරන්න. ඒ අතර බොහෝ අය දෙවියන්ට දුක කියනවා. ඉන්දියාවේ ඇත්තෝ දෙවියන්ට භජන් ගීත ගායනවා. එසේ ගැයූ භජන් ගීතයක් තමයි ඉරිදා සංග්‍රහයට එක් කරන්නේ. මේ ගීතය ඇතුළත් වූයේ අලයියා හෝගා චිත්‍රපටයට. ගීතයේ සංගීතය නිර්මාණය කළේ ඌෂා කන්නා සංගීතඥයා විසින්. සාවන් කුමාර්ගේ රචනයකට අනුව එම ගීතය ගායනා කළේ ආශා බොන්ස්ලේ ගායන ශිල්පිනියයි. මේ සායි භජන් ගීතයක්. සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි